ඉමස්මින් අසති දන්න හෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ චිත්තසංතානය ඇහැකරනාසය දිව ශරීරයෙන් අරමුණු කරන වස්තුන් වල සැබෑ తত্ত্বය ඇත්තම తত্ত্বය මොකක්ද කියලා හඳුනා ගන්න විදිහට අපේ සිත සකස් කරන්නේ නැතුව මේ ජීවිතය තුළ ඇති වෙලා තියෙන දුක් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සසර දුක් ඇති වෙන්න තියෙන ස්වභාවය නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකින්ද හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම සඳහා කටයුතු සිදු කරගන්න ඕනේ. එවැනි උතුම් අරමුණක් සඳහායි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව සංවිධානය වෙන්නේ. ඒ ධර්ම දේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ පටිච්චසම්පාද ධර්මය පිළිබඳවයි. නමුත් ප්‍රායෝගික භාවිතය තුළ පටිච්ච සමුප්පන්න හැඟීම් සහිතව ජීවත් වෙනවාද නැද්ද කියන එක පිළිබඳවයි අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. පටිච්චසම්පාද ධර්මය පිළිබඳව බොහෝ දේවල් අපිට කරුණු වශයෙන් ඒකරාශී කරගන්න පුළුවන්. ඒ කරුණු බොහෝ එකතු කරගෙන ඒ කරුණු පිළිබඳ සාකච්ඡා කරන්නත් පුළුවන්. වාද විවාද කරන්නත් පුළුවන්. අන්න ඒ වාද විවාද කිරීම ඒ සියල්ල සිද්ධ කරන්න ඕනේ. ඒවා සාකච්ඡා කරගන්න ඕනේ. නමුත් අපේ මේ ජීවිතය තුළ සිද්ධ වෙන වැඩපිළිවෙල පටිච්ච සමුප්පන්න හැඟීමකින් දැකීමයි අවබෝධයකින් දැකීමයි බලාපොරොත්තු වෙන දේ. "යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ" තථාගතයන්න් වහන්සේ ලොවේහි සියලු දේට හේතුව දේශනා කරා. හේතුව දේශනා කරනවා කියලා අස්සජි මහරහතන් වහන්සේ සඳහන් කරේ සියලු තථාගත ධර්මය ලෝකයට හේතු දේශනා කරනවා කියන එකයි. ඒතර ලෝකයේ කිසිම දෙයක් හේතුවක් නැතුව සකස් වෙන්නේ නැහැ. හැම දෙයකම හේතු සහගතව නම් සකස් වෙන්නේ අපේ චිත්තසංතානවල උපදින්නා වූ සියලුම දේ හේතු සහගතවමයි. හේතු සහගතවමයි. එතකොට හේතු නැති කිරීමෙන් නැති වෙනවාමයි. එතකොට හිතක උපදින දේ හේතු සහගතව නම් සකස් වෙන්නේ ඒ හිතම සකස් කරලා එහෙමනම් පුළුවන් වෙන්න ඕනේ හේතු අයින් කරන්න. එතකොට ඒකේ තියෙන ලොකු කාරණාවක් තියෙනවා. දැන් අපි බොහොම තව ටික දවසක් මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ. අපි ඊයේත් මතක් කරා තණ්හා උපාදානයේ බවට පත්වෙන ආකාරයේදී අපේ හිත මේ දේ නැත්තම් මේ දේ වෙන්නේ නැහැ මේ දේ නැත්තම් මේ දේ වෙන්නේ නැහැ කියන එක අපි ඊට ඉස්සෙල්ලා දවසේ මතක් කරා. ඊයේ දවසෙත් අපි සාකච්ඡා කරගත්තේ හරිම අවධානය යොමු කරන්න ඕන කාරණාවක් එක එක්කෙනා එක එක්කෙනා අපි ඉන්නවා එකම වස්තුවක් දැක්කහම කෙනෙකුට ඒ වස්තුව ඕනමයි කියලා හිතන අතරේ එතනම ඉන්න අනිත් කෙනාට මේ වස්තුව එපාමයි කියලා හිතෙනවා කෙනෙකුට ඒ වස්තුවෙන් සැපයක් සැප වේදනාවක් සකස් වෙන අතරේ තවත් කෙනෙකුට ඒ වස්තුවෙන්ම දුක් වේදනාවක් හට ගන්නවා. එහෙනම් වස්තුව එහෙමම තිබ්බාවේ අර හිත් දෙකේ නේද වෙනස් වැරද්ද තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න වෙනවා. එකම වස්තුවක්නේ වස්තුව එහෙමම තියෙනවා. කියලා හිතන්න මොකද මොනවා හරි දෙයක් වෙනස් වෙනවා නම් දෙපැත්තකින් එකක් නිශ්චලව තිබ්බහම අනිත් එකේ අනිත් ඒ වගේ වෙනස්කම් වෙනවද කියලා බලාගෙන හොයාගත්ත හැකි මොකද්ද කොතනද මේ හේතුව තියෙන්නේ කියලා. දැන් එකම වස්තුවක් තියෙනවා. ඒ වස්තුව දැකලා එක්කෙනෙක්ගේ හිතක වෙනස් වීමක් ඇති වෙනවා. තවත් එක්කෙනෙක්ගේ හිතකත් වෙනස් වීමක් ඇති වෙනවා. වස්තුව එහෙමම තියෙනකොට අර දෙකේ වෙනස් වීම දෙකක් නා. වස්තුව නිශ්චල නා. එහෙනම් මේකේ වැරද්ද තියෙන්නේ වස්තුවේ නෙවෙයි. වැරද්ද තියෙන්නේ කොහෙද? ඒ ඒ సంతානවල. එතකොට මගේ සිතේ දුක් වේදනා හට ගන්නවා. එහෙනම් ඒ දුක් වේදනා හට ගැනීමේ වැරද්ද තියෙන්නේ වැරද්ද හෝ හේතුව තියෙන්නේ මේකෙම ස්වභාවයක් ඒක. ඒ වගේම මගේ හිතේ සැප වේදනා හට ගන්නවා. සැප වේදනා හටගන්න එකේ හේතුව තියෙන්නේ මේ సంతానගත වැඩපිළිවෙලෙමයි. එතකොට දුක් වේදනා හට ගන්නකොට ඒවා සැප වේදනා බවට පත් කිරීමේ ලොකු අවශ්‍යතාවයක් මට තියෙනවා. දුක් වේදනා හට ගන්න වස්තු තියෙනවා මේ ලෝකේ. මට මට දුක් වේදනා හට ගන්න වස්තු. ඒවා සැප වේදනා බවට පත් කර ගැනීම සඳහා මම මේ වස්තු ඉවත් කරලා එතනින් සැප වේදනා හට ගන්න වස්තු තියන්න තමයි හැම වෙලෙම හදන්නේ. හැබැයි සැප වේදනා හට ගන්න වස්තුවත් මට පසු කාලීනව වැඩි වෙලාවක් නැතුවම දුක් වේදනා හට ගන්නවා. මේ බලන්න මම හැමදාම කියන එකක් මට සැප වේදනා හදන වස්තුවක් හම්බෙලා මගදී පරණ යාළුවෙක් කියලා හිතන්නකෝ. ඇලක් හම්බෙලා මං කියනවා යන් අපේ ගෙදර කියලා. දැන් දැක්කහම හරි සතුටුයි. කියලා දැන් සැප වේදන හැදෙන හින්දා. දැන් මෙයා එක්කන් ගෙදර ආවා. දැන් ඉතින් දිගටම සැප වේදන හදාගන්න මං ආවේ ඒ ආවේ වෙන මොකටවත් නෙවෙයි. හිතේ සැප වේදනා හැදෙන හින්දා. දුක් වේදනා හැදෙන වස්තුවක් පාරේදී හම්බුණා නම් මං කවදාවත් ඒක අරන් යන්නේ කොහොම හරි මග හරගන්නයි හදන්නේ. එහෙනම් මේ හැදෙන සැප වේදනාව එක දිගට පවත්වා ගන්න තමයි මං ගෙදර යන් කියන්නේ. දැන් ගෙදර ආවා. දැන් හරි වස්තුව තියෙනවා. දැන් වස්තුවේ වෙනසක් නැහැ. ඒකේ වෙනසක් තියෙනවා. රූපේ වෙනසක් තියෙනවා. නමුත් ඒක ප්‍රකට නැහැනේ. හ්ම් දැන් අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. මෙයා දැන් යන පාටක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඒ වස්තුවේ හින්දාම මට දුක් හැදෙනවා. නේද? එතකොට දුක් හැදෙන වස්තුන් මේ ලෝකයේ තියෙනවා, සැප හැදෙන වස්තුන් තියෙනවා. දුක් හැදෙන වස්තුන් එක ගැටෙනවා, සැප හැදෙන වස්තුන් එක ඇලෙනවා. නේද? මෙන්න මේ ඇලීම් ගැටීම් දෙකම සිද්ධ නොවී තියෙනනම් කොහෙද වෙනස් කරන්න ඕනේ කියලා දැන් අපිට තේරෙන්න ඕනේ. හිත වෙනස් කිරීමෙන් සැප වැදෙන වස්තු සැප ලැබෙන වස්තුව එහෙම්මම තියෙද්දී හිත වෙනස් වුණා දවසක් යද්දී. දුක් බවටපත් වුණා. නේද? දුක් බවට පත් වෙනවා. හිත වෙනස් කිරීමෙන් මේකේ ඇති වෙන සැප දුක් වෙනස් කරගන්න පුළුවන්. ඒතර දුක් වේදනා ඇති වෙනකොට අපි හරිය මහන්සි වෙනවා. ඒවා සැප කරගන්න හරියට මහන්සි වෙන්න වෙනවා. වටේ පිටේ ලෝකේ හදලා මහන්සි වෙන්න වෙනවා. නේද? මේ මහන්සි නැතුවම වැඩේ කරගන්න පුළුවන් වැඩක් මේ. දාඩිය උරු හෙලාගෙන අන් අයට නේද? අන් අයට පරසුබතන කියාගෙන සමහරවිට කේලම් කියාගෙන තරඟ කරගෙන පෝලිං වල ඉඳගෙන පොර අල්ල අල්ල අල්ලස් දිදි නොයේකුත් දේවල් කරමින් තමන්ගේ හිත සතුටු කරගන්න හදනවා මේ ලෝකයේ තියෙන දේවල් එක්ක සම්බන්ධ වෙලා. ලෝකෙ මොහේ තිබ්බාවේ කියලා නේද? වැරදිච්ච තැන නිවැරදි කරන්න එහෙනම් ඇතුලෙන් සතුට උපදවා ගන්න පුළුවන් විදිහක් තියෙන්න ඕනද නැද්ද? අන්න ඒක නවදාන යොමු වෙන්නේ තාම කලාතුරකින් පිරිසකටයි. ඒකට අවධානය යොමු වෙන්නේ බුද්ධෝත්පාද කාලයකමයි. හරි? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලයක තමයි හිත වෙනස් කර සතුට වෙන ක්‍රමයක් අපිට හම්බෙන්නේ. ඉතින් ඊයේත් අපි කතා කරා එකම වස්තුවක් දැකලා කෙනෙකුට සැප වේදනාවක් ඇති වෙනවා. තවත් කෙනෙකුට දුක් වේදනා ඇති වෙනවා කියලා. කෝකද දන්නේ හරි. තව එක්කෙනෙක් උතෙන්ට ගෙනවා කියන්නකො තව එක්කෙනෙකුට ඊටත් වැඩිය වෙනස්. තවත් එක්කෙනෙක් ගෙනවා කියන්නේ එයා ඊටත් වැඩිය වෙනස්. එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස් විදිහටයි සැප වේදනා දුක් වේදනා ඇති වෙන්නේ එකම වස්තුව හරහා. 100 ගෙනව 100කට 100 විදිහක්. කාටද දන්නේ හරිම වේදනාව දැනෙන්නේ. කෝකද දන්නේ හරි. අපේ හිත කියන්නේ උපකරණ වගේ. මේ උපකරණ යම් යම් හේතු නිසා සැප දුක් උපද්දවනවා. එයාගේ දන්න දැනුම අනුව එයාගේ අවබෝධය අනුව සැප දුක් වෙනස් වෙනවා. සැප නූපදී යුතු තැන්වල සැප උපදිනව නොදන්නාකම හින්දා. දන්නාකම කියන එක යම් වෙලාවක යම් ලබන වස්තුව අරමුණු වෙන විදිහ අනුව තමයි සැප දුක් තීරණය වෙන්නේ. ඒක පිළිබඳව දන්නාකම අනුව. මේක අපි කොහොමද තේරගන්නේ? යම් අසත්පුරුෂ මනුස්සයෙක් ඉන්නවා. අසත්පුරුෂ මනුස්සයෙක් නම් එයාව දැක්කම අපිට ඇති වෙන්න ඕනේ සැපක්ද සතුටක්ද කලකිරීමක්ද? කලකිරීමක්. ඔන්න මම දන්නේ යා ගැන මං මගේ දැනුම හැටියට මම දන්නේ යා ගැන හොඳ. එයා අරමුණු වෙනකොට මට අපේ මේ තරම් සත්පුරුෂයෙක් නෑ කියලා ඇත්තටම අරමුණු වෙන්නේ එහෙම. මොකද මං එයාගේ නරක එකක්වත් දන්නේ දන්නේ නෑ. දැන් මට උපදින්නේ කලකිරීමක්ද සතුටක්ද? සතුටක්. ඒක හරි එකක්ද? ඒක හරි එකක් නෙවෙයි. එහෙනම් ඉතින් ඒකට සතුටක් නේ. සතුට ඉපදීම සැපක් නේ. ඉතින් සතුටින් ඉන්න පුළුවන් නේ. නොදන්නාකමින්ද සතුටින් ඉන්න පුළුවන් නේ. හැබැයි ඒ සතුට ඊටාම ලොකු නේද පීඩාකාරී ස්වභාවයක උරුමක් උරුමයක් ඇති කර ගැනීම. ඇයි අසත්පුරුෂයා අසත්පුරුෂයාමයි එයා ඉක්මනට වෙනස් වෙනවා. නේද? එයාගේ අසත්පුරුෂ ලක්ෂණ පහල කරපු ගමන් මේ සතුට වෙච්ච එක්කෙනාට ලොකු දුකකටපත් වෙන්න වෙනවා. එහෙනම් සතුට කියන එක තමයි හැමෝම හොයන්නේ. සැප තමයි හොයන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ දුකටවත් ඇදලා දැම්මවද්ද? කැලෑවල වලට හාමුදුරුවෝ දාලා එක වේලක් වලදන්න කියලා. රූපවාහිනියකුත් නැහැ. ගුවන් විදුලියක් නැහැ. ඇවිදින්න යන්න නැහැ. දුකට ඇදලා දැම්මවද? ඇයි මේ අතෝ කියන්නේ? අර බලන්න කර හාමුදුරුවෝ හරියට දුක් විඳිනවා. අර ආරණ්‍ය හාමුදුරුවෝ හරියට දුක් විඳිනවා කිය කියන්නේ. නේද? මොකක්ද ඒ ක්‍රමේ? හිත වෙනස් කරන ක්‍රමේ නේද? මොනවද ඒ හොයන්නේ? නොවෙනස් සතුටක් හොයන්නේ. හරිද? නොවෙනස් සතුටක් තනියම හොයාගත්තේ කවුද? මහා බෝධිසත්වයන් වහන්සේ. හැමදාම බලව නොයේකුත් සැප ලැබුණා. ඒ සැප වලින් හරියන්නේ නැහැ. ඒවා වෙනස් වෙන සැපයක්. මේ ලෝකේ නොවෙනස් සැපයක් ලබන්න නම් නැත්තම් සතුටක් ලබන්න නම් කුමන දෙයක් ආශ්‍රය කරන්න වෙනවද කුමන දෙයකින්ද ඒක ගන්න වෙන්නේ නොවෙනස් දෙයකින්මයි ඇයි වෙනස් දේවල් එක්ක වැඩ කටයුතු කරලා දැන් ඇති වෙලාද නැද්ද වෙනස් වෙන ස්වභාවයේ තියෙන දේවල් එක්ක වැඩ කටයුතු කරලා දැන් ඇති වෙලාද නැද්ද මහන්සිද නැද්ද ඇයි මහන්සි මේ ඉන්නවා මේ වෙනස් වෙලා මේ ඉන්නවා මේ වෙනස් වෙලා මේ කියනවා මේ වෙනස් වෙලා නේද හොඳින් ඉන්න වෙලාවලු තියෙනවද නැද්ද හා ඒ වෙලාවට මොකද තත්ත්වේ හොඳින් තියෙන අවස්ථා තියෙනවා. ශරීරයත් හොඳින් තියෙන අවස්ථා තියෙනවා. රෝගයක් නැති අවස්ථාවල් එහෙම තියෙනවද? ශරීරේ ආ තියෙන වෙලාවකට නේද? ඉතාලම කලාතුරකින් තියෙනවා. ඒ හැම වෙලාවකමත් අපි ළමයින්ටත් කියන්නේ මොකද්ද? හයියෙන්වත් ඇවිදින්න එපා. පරිස්සමෙන් ගිහින් එන්න. මොකද ඇයි පරිස්සමෙන් ගිහින් එන්න කියන්නේ? අපි බයයි. ගිහින් එනකම් බයයි. ඇයි? වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා. නේද? ආදරය කරන කෙනෙක් ඉදිරියේ අපිට සතුටක් ඇති වෙනවා. ගොඩක් ආදරේ නම් සතුටක් ඇති වෙනවා. නමුත් හැම වෙලෙම බයෙන් ඉන්නේ ඇයි? වෙනස් වෙයි කියලා. වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්න උත්සාහයක් තියනවද නැද්ද? නේද? එහෙනම් වෙනස් වෙන දේවල් අල්ලගෙන ඒ දේවල් වලින් සැප ලබන්න ලෑස්ති කරගත්ත කෙනා හැම වෙලෙම බය ඉන්නේ. හැම වෙලේම බය ඉන්නේ. ලෝකේ වෙනස් වෙන යම් දෙයක් තියෙනවද? නැති වෙන යම් දෙයක් තියෙනවද? ඒ දේවල් හරහා සැප ලබා ගන්නද ඒ දේවල් භාවිතා කරපු ඇත්තෝ ඉන්නවනම් ඒ අය ඒ සැපයත් එක්කම මිශ්‍ර වෙච්ච දුකක් විඳින්න ඉන්නේ. ඒ සැපයත් එක්කම මිශ්‍ර වෙච්ච දුකක් තියෙනවා. ඇයි හැම වෙලේම පීඩණයකින් ඉඳලා තියෙන්නේ? බයෙන් ඉඳලා තියෙන්නේ. මේ ශරීරයේ කොයිලා කඩා වැටෙද්ද දන්නේ නැහැ. නේද? තව මොහොතකින් තව මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් අර අහම්බෙකින් වගේ යන්තම් බේරි බේරි ඉන්නවා මේ. නේද? දැන් මේ බණ ටික කියලා ආරන්නේට යන්න ඒක නම් ඉතින් කිව්වට මේ අතන්ට ගන්න නැහැ මම අනිත් පැත්ත කිව්වොත් නම් කැමති නැහැ මම දැන්. කියන්නත් හොඳ නැහැ මොකද එහෙම එකක් කට්ටිය වැඩි හින්දා එහෙම එකක් වුණොත් ආම්ද්‍රෝ කියපු හින්දා තමයි නේද? ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඇත්ත ඒක. ආරන්නේට යන්න පුළුවන් වේද කියන්නත් බෑ. මේ අතන්ට ගෙදර යෑම කෙසේ වෙතත් මේ පඩි පෙළක් බහලා යන්න පුළුවන් වේද කියලාවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අවිනිශ්චිත ස්වභාවයක් තියෙන. ඉතින් ඒ වගේ දේවල් වලින් කොහොමද විශ්වාසයක් තියලා සැප ලබා ගන්න උත්සාහ කරන්නේ එක වස්තුවකින්? ඒකෙන්ද ලොකු දුක් වලටපත් වෙනවා. අන්න ඒ බව දැනගත්ත ඇත්තෝ මේක හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මේ වස්තුත් එක්ක මේක හරියන්නේ නැහැ. මම වෙනස් කරන්න ඕනේ මොකද්ද? මගේ సంతානය වෙනස් කරන්න ඕනේ. ලෝකයේ තියෙන කිසිවක් හින්දා නොසැලෙන සිතක් සකස් වෙන්න වෙනවා. හරි? ඒකට මේ ලෝකයේ අතහැරෙන හිතක් සකස් වෙන්න වෙනවා. ලෝකයේ අතහැරෙන සිතක් සකස් වෙන්න වෙනවා. මම මේ හැම වෙලේම කියන්නේ සකස් කරන්න කියලා නෙවෙයි. සකස් වෙන විදිහට වැඩපිළිවෙලට යන්න ඕනේ. ඒකයි පටිච්චසමුප්පන්න ස්වභාවය. හරිද? මේක ඉබේ ඕක වෙන්නේ නැහැ. ඉබේ වෙනවා නම් පින්නන්නේ අපිට බණ කියන්න වෙන්නේත් නැහැ. හරිද? බණ කියන්න ඕනේ නැහැ එහෙමනම්. ඇයි මේ ඉවරක් නැතුව බණ කියන්න වෙලා තියෙන්නේ? මේවා ඇහෙනකොට ඔහි සකස් වෙන හින්දා. නේද? සසර ජීවිතේ මට මොනවා හරි දෙයක් ලැබුණා නම් ඒ ලැබුණේ toy ක්‍රමයටමයි. හ්ම් ඒකින්ද මේක තමයි යුතුයකම. මම මොකක් හරි දෙයක් මට තේරිලා තියෙනවා නම් ධර්මයේ තුලින් තේරලා තියෙන දේ ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ අහිච්ච දේ තව කෙනෙක් අහගත්තා තව කෙනෙක් අහගත්ත දේ තව කෙනෙක් අහගත්තා එවැනි එවැනි ක්‍රමයකට නේද? මගේ මගේ කනට ඇහෙච්චින්ද මාව තල්ලු වෙලා තියෙනවා. එහෙනම් මගේ යුතුයකම මොකද්ද? තව කෙනෙක් තල්ලු කරන එක. නේද? ඒ වගේ සකස් වීමකටයි ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ඔක්කොම අන්න ඒ වගේ සකස් වීමක්. මේක බුද්ධෝත්පාද කාලයක්. ඉතා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්. හරිද? මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගැන හිතලා බැලුවොත් කොච්චර අඩුවෙන්ද සිද්ධ වෙන්නේ කියලා මනුෂ්‍ය ජීවිතයක් ලැබිය හැකි අවස්ථාව ගැන බුදුරජාන් වහන්සේ අපිට හරි අපූර්වට උගන්ලා තියෙනවා. ගොවියෙක් ඉන්නවා. විය ගහ කැඩෙන්න ඕනේ. ඒකේ සම්භාවිතාව කීයද දන්නේ <laughs> නේද? ඊට පස්සේ ඒක කරනාට පස්සේ ඒක දාන්න ඕන ඇලට නැත්නම් ඒක වැටෙන්න ඕන කුඹරකට. වහලා කුඹර උතුරන්න ඕනේ. හ්ම් නෝන මහත්තයා අරක දරට දාන්න නැතුව ඉන්නත් ඕනේ. <laughs> හරිද? එවැනි අවස්ථා ගොඩාක් වහුවෙලා මේක ඉතරලා ඇලකට වැටෙන්න ඕනේ. ඇලෙන් ඇලේදී කොහේ හරි හිර වෙන්නේ නැතුව මිනිස්සු කොට ගන්න නැතුව වෙන කිසි දෙයක් වෙන්නේ නැතුව වෙන්න ඔයකට වැටෙන්න ඕන. ඔයෙන් ගඟකට වැටෙන්න ඕනේ. ගඟේදීත් බොහෝ අවස්ථා තියෙනවා මේක මුහුදට යන්නේ නැති වෙන්න. නේද? මම මේක ආය ආය කියනවා. <laughs> කියන්නේ හේතුව මේ දුර්ලභකම තේරුම් කරවන්න. නේද? ගංගේදී මේක මේක විසීම දිරලා යන්න පුළුවන්. ඒ මොකුත් නොවි මුහුදට යන්න ඕනේ. මුහුදට යනකොට ඒ මුහුදට ගිහිල්ලා දැන් මේ විය සිදුරක් තියෙන වියගහ විය සිදුර තියෙන්නත් ඕනේ. හරි වෙන කෑල්ලක් තිබිලා බෑ. එහෙම වෙලා ඊට පස්සේ අවුරුදු 100කට වතාවක් ඉතින් දින ගානේ වැඩි කරලා බලන්න ඕනේ. විය හැකියාව හොයාගන්න නම් නේද? එතකොට අවුරුදු 100කට වතාවක් උඩට එන කන කැස් බෑවේ. ඒකත් කන සම්පූර්ණයෙන් අපි ගණන් හදලා තිබුණා නම් එහෙම විය හැකියාව දෙකෙන් වෙනවා හයසරයක්. <laughs> නේද ඇයි? අර ක්‍රැෂ් බෑව උඩට එන්නේ වියගහ බලාගෙන නෙමෙයි. උඩට එනකොට එයාගේ පිට වදින්න පුළුවන් වියගහේ. අත් වදින්න පුළුවන්. හරියටම ඇහැ වදින්නත් ඕනේ. ඒ ඇහැ වදිනකොට කන ඇහැ වෙන්නේ අනිත් හරිය ඇහැ වදින්නත් ඕනේ. ඒ මදිවට ඒ වෙලාව වෙනකොට හඳ පායලා තියෙන්නත් ඕනේ. හරි. මේක දුලබද සුලබද. දුලබ සුලබ කියන්නේ සාපේක්ෂ ධර්ම. හරි. නේද? අපි අපි දැන් මේ මේ රටට ඇවිල්ලා මේ එංගලන්ත ජාතිකයෙක් දුලබයි. සිංහල කෙනෙක් සුලබයි. එංගලන්තෙට ගියාම ඒක අනිත් පැත්ත. එහෙනම් දුලබ සුලබ කියන්නේ සාපේක්ෂයි. ඔන්න ඔය සිද්ධිය කනකැස්බෑවා වියසදුරෙන් අහස බලන එක සුලබයි කියලා දේශනාවේ තියෙනවා. සුලබයි. මොකේකට වැඩියද? මනුස්ස ජීවිතය ලැබෙනවට වැඩිය. හරි. දැන් ඉතින් අපිට තර්ක තියෙනවනේ හරියට මොනවද? එහෙනම් කොහොමද මනුස්ස ජනගහණය වැඩි වෙන්නේ? මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. තිරිසන් සත්තු මිනිස්සු කී දෙනෙක් ඉන්නවද දන්නේ අපේ ගෙදර. අහලා බලන්න. වැඩියෙන් ඉන්නේ කවුද? අනුපාතය. ආ ලෝකේ ගත්තොත් ලෝකේ මැස්සගේ මදුරුවාගේ ඉඳන් තුනෙන් දෙකක්ම වතුරෙන් යට වෙලා. ඉන්න ටිකෙත් වැඩියෙන් ඉන්නේ තිරිසන්ගත සත්තු. තව പ്രേතයෝ භූතයෝ අසුරයෝ පිටසක්වල ජීවින ඔක්කොම ගත්තහම එයාලට හිතිච්ච හිතිච්ච වෙලාවේ මේ මනුස්ස ලෝකේ පහළ වෙන්න බෑ කෙනෙකුට. ඇයි? මනුස්ස ජීවිතේ පහළ වෙන්න පිනක් ලබා ගත්තට අම්මගේ තාත්තගේ එකතු වීමක් තියෙන්න ඕනේ. හරි ඒක බොහොම ඒ කියන්නේ මිනිස්සු දෙන්නෙක්ගෙම එකතු වීමක් තියෙන්න ඕනේ. පොහොරක් හැදෙන්න ඕනේ. ආන්ගේ පොහොරක් හැදුනොත් විතරයි එතන කෙනෙකුට උප්පත්තිය ලබන්න පුළුවන්. ඒක බොහොම දුර්ලභ වෙන්න ලොකු හේතුවක් ඒක. එතකොට ඕපපාතිකව පහළ වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පින් කරගත්තාම ජබොක් ගාලා එතන පහළ වෙනවා. නේද? එහෙම නැහැ. එහෙනම් මේක බොහෝම දුර්ලභ අවස්ථාවක්. හරි. ඒ එවැනි දුර්ලභ අවස්ථාවකත් හරි අපිට අවස්ථාව තියෙනවා සම්මාදිට්ඨික වෙන්න. මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. එවැනි දුර්ලභ අවස්ථාවක සම්මාදිට්ඨික වෙන්න බුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබලා තියෙන්න ඕනේ. බුද්ධෝත්පාද කාලයක තමයි මුළු ලෝකේ ඉන්න කෝටි 700ම උත්පත්ති ලැබලා තියෙන්නේ. දැනට මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නේ කෝටි 700යි. අපි හිතමුකෝ දැන් ජනගහනය වැඩි වෙලා කියනවා. කෝටි 700න් 350ක්ම ඊයේ පෙරේද වැඩි වුණේ කියන්නකෝ. කෝටි 350 කියන්නේ ලෝකේ ඉන්න සත්වයොත් එක්ක අල්පම අල්පම මාත්‍රයක් හරිද එතකොට ඒකෙන් ඒකෙන් සම්මාදිට්ඨික විය හැකි අය විය හැකියාව තියෙන ධර්මය ඇහෙන පිරිස් ඇහුණට පිළිගන්න පිරිස් ඒ ගැන උත්සාහ කරන පිරිස් කොච්චර අඩුද හරි මම මේක කියන්නේ ඔය මනුස්ස ජීවිතයේ දුර්ලභභාවය තේරුම් ගන්න උත්සාහ කරේ වින්නන්නේ අපේ හිත වෙනස් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ අවස්ථාව ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලයක එතකොට ඒකට අවශ්‍ය කරන මානසිකාරයට කියන යෝනිසෝ මානසිකාරය කියලා. ආන්ගේ යෝනිසෝ මානසිකාරය හදන්න පුළුවන් එකක්. මම මතකද මේ අතන්ට සීල විසුද්ධිය කියන වෙලාවේ කියලා දුන්නා. අපි අමාරුවෙන් සීල් රැක්කොත්. දැන් කැඩෙනවා සීල. කැඩෙන එක නා අමාරුවෙන් සීල් රකින්නවා. කැඩෙන කැඩෙන වාරයක් ගානේ අපි උපදෙස් දීලා තියෙන විදිහට සමාදම් වෙවි සමාදම් වෙවි සමාදම් වෙවි රකින්නවා. හරිද? දැන් රකින්න රකින්න කැඩෙනවා කැඩෙන්න කැඩෙන්න අඛණ්ඩව කොහොම හරි රකින්නවා. කැඩෙන වාර ගාන අඩු වෙනවද නැද්ද? ඒක කොහේ වෙනස් වෙලාද? ශරීරයේද නෑ. සීල් කැඩෙන්න හේතු වෙන තැන්ද වෙනස් වෙලා තියෙන්නේ නෑ. හිත වෙනස් වෙලා. තව ටික කාලයක් ඇවෑමෙන් ওই විදිහටම කරගෙන ගියොත් ඊට පස්සේ මට සීල් කැඩෙන්න අවස්ථාවක් එනවා. තද බල අවස්ථාවක් එනවා. ඒකට වැඩිම ප්‍රතිරෝධය දක්වන්නේ කවුද? තමන්ගේම සිත. අන්න බලන්න. අන්න ඒ විදිහට පුරුදු පුහුණු කරාට පස්සේ වැඩිම ප්‍රතිරෝධය දක්වන්නේ මේක කරන්න එපා මధుරයක මරන්න එපා මధుර මරන්න හදනවා කියලා කියන්න හදන්නේ කියලා වැඩියෙන්ම ප්‍රතිරෝධය දක්වන්නේ අපේම සිත නේද අන්න බලන්න එහෙනම් මේ ලෝකේ ඒ විදිහට පත් වුණාට පස්සේ සීල් කැඩෙන අවස්ථා අවම අවමම වෙනවද නැද්ද? එහෙනම් සීල් කැඩෙන මට්ටමට එන අකුසලයෙන් අපි පිරිසිදු වෙනවද නැද්ද? පිරිසිදු වෙනවා. ඒක පටිච්චසමුපන්නද නැද්ද? මම මේ කියන්න උත්සාහ කරන්නේ හැම එකක් ගැන මෙහෙම දැනෙන්න ඕන කියලා. හරි මගේ අතින් සීල් කැඩෙනවා නම් මට දැනෙන්න ඕනේ මේක හේතු ඇතුවයි කැඩෙන්නේ. මම මේක අකණ්ඩව පුරුදු කරොත් මේක නැති වෙනවා. හරිද? අකණ්ඩව පුරුදු කරොත් මේක නැති වෙනවා. ආන්ගේ නැති වෙනවා කියන්නේ මගේ හිතම මට ප්‍රතිරෝධ දක්වනවා සිල් කඩන්න දෙන්නේ නැහැ. බොරුවක්වත් කියන්න දෙන්නේ නැහැ. මාත්‍රිය බොරුවක්වත් කියන්න දෙන්නේ නැහැ. දැන් කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සත්‍යයෙන් සත්‍යය ගලපා ජීවත් වෙන්න කියලා දැන් කරන්නේ. බොරුවෙන් බොරුව ගලපා ජීවත් වෙන එකයි සාමාන්‍ය මනුස්සයා. බොරුවෙන් බොරුව ගලපා ජීවත් වෙනවා. ඉතින් අපිට හැම වෙලේම දැනෙන්න ඕන මට අයිති නැති මේ මානසිකාරය යෝනිසෝ කරගන්න. හරිද? මේක පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? නිබඳව මේ පංච උපාදානස්කන්ධයෙන් අයින් වෙන විදිහට මේ හිත සකස් කරන්න ඕනේ හිත සකස් කරන්න ඕනේ හිත සකස් කරන්න ඕනේ හරි ඒකට වැඩපිළිවෙලක් තියෙනවා පින්වත්නි අර කියන්නේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා අහලා තියෙන නේද කපටි මිනිස්සු මොකද කරන්නේ කපටි මිනිස්සු මොකද කරන්නේ යමක් ලැබුණද නේද යන්තම් ඔළුව දාගන්න දුනම ඔටුවා වගේ නේද මුළු ඇඟම දාගන්න හදනවා අපිත් ඒ වගේම වෙන්න ඕනේ කොයි තැනදද මේ මානසිකාරයෙන් අපිට ඉඩක් ලැබෙන අවස්ථාවක් තියෙනවා හැම වෙලෙම ලැබෙන්නේ නැහැ බණක් ඇහිච්ච වෙලාවක යම් යම් යම් වෙලාවල් වල ලොකු ඉඩක් හම්බ වෙනවා මම මේක කරනවාමයි කිය. ආන්ගේ වෙලාව මේ මානසිකාරය හැරෙන්න පුළුවන් වෙලාව. ආන්ගේ වෙලාවේ මට හිතෙනවා කල්යාණ මිත්‍ර හම්බෙන්න ඕන කියලා. ආන්ගේ වෙලාවේ මට හිතෙනවා බණ අහන්න ඕන කියලා. අන්නේ වෙලාවේ මට හිතෙනවා භාවනා කරන්න ඕන කියලා. ඒක පටිච්චසම්පන්නව සිද්ධ වෙන්නේ. හරි. අන්න ඒ වෙලාව මම මේ කියන එකමයි හේතු වෙන්නේ ඊට පස්සේ. ඒකයි මම මෙහෙම කියන්නේ. ඒ වෙලාවේ මේ කියන එකම හේතු වෙලා හ්ම් අවස්ථාවක් ලැබුණා. මේ වෙලාවේ මම තවත් කල්යනා මිත්‍රයෝ මාසය කරන්න ඕනේ. මේක නොවුනොත් මේක කැඩෙනවා කියලා මේක නොවුනොත් මේ වැඩපිළිවෙල අයින් වෙනවා කියලා තමන්ට දැනෙන්න ඕනේ. හරිද? ආන් එහෙම ඒ තල්ලුව දාගන්නත් මේ වගේ මඟ පෙන්වීමක් තියෙනවා. හරිද? මෙච්චරයි. අපිට දැනෙනවා ලෝකේ පාලනය කරන්න පුළුවන් වගේ. හරි? අන්න ඒ දැනීම ගැන මම මෙහෙම කියන්නම්. පල්ලෙහාට ගලාගෙන යන ගඟක් තියෙනවා. හරිද? මට මොනවා හරි පහලට යවා ගන්න උවමනාවක් තියෙන මොනවා හරි බඩුවක්. මම මේ ගඟට දානවා. දැම්මොත් ඒක පහලට යනවද නැද්ද? හරිද? මේ ලෝකයේ ස්වභාව ධර්මයේ තුල පටිච්ච සම්පන්න සිද්ධ වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. හරිද? ඒ වැඩපිළිවෙලට අදාළ දේවල් වගේක් අපි කරනවා. එතකොට ඒක වෙනවා. හිතන්නේ මොකද්ද? මං කරා කියලා. හරිද? හිතන්නේ මං කරා කොටේ දැම්මා. හරිද? කොටේ පල්ලෙහාට දාපුවම ගියා. අපි කියන්නේ මොකද්ද? මං කොටේ පල්ලෙහාට ගෙනාවා. නෑ ඒක වුණා. කොහොමද උනේ? වතුර පල්ලෙහාට ගලන වතුර. උඩට කොටේ අරන් යන්න ඕන නම් මං වතුර දැම්මට යනවා නම් ආ මං කරා. ඒක ඒක මේ නීතියට විරුද්ධයි. පල්ලෙහාට ගලන එකට මොන හරි දැම්මොත් පල්ලෙහාට යනවා. නේද? උඩට යන්න නම් ඒක තල්ලු කරන්න ඕනේ. ඒක තමයි ලෝකයේ තියෙන ස්වභාව ධර්මයේ තියෙන නීතිය. නේද? ආන්ගේ නීතියට අනුගත වෙච්ච සමහර දේවල් අපි අතින් සිද්ධ වෙන. උදාහරණයක් ළමයි හදන එක. හරිද? මේ ගැටලු ටික ලියා ගන්න. එතකොට අපිට මේකේ තියෙන ගතිය තේරුම් ගන්න පුළුවන් යම් යම් ප්‍රමාණයකට හරිය. ළමයේ හදන කෙනා ධර්මය අවබෝධ කරන කට්ටිය සමහර ඇත්තෝ කර්මයට බාර දීලා හරි අනාත්ම සංඥාව හරි කියලා ළමයාට මුකුත් ඕනේ නැහැ කියලා හිතුවත් හරියයිද? උපදෙස් දෙන්න ඕනේ නැහැ කියලා හිතුවත් හරියයිද? හොඳට දැනෙනවා මම ළමයාව හදනවා කියලා. ඇත්තට මොකද කරන්නේ? මම උපදෙස් දෙනවා. උපදෙස් දෙන එක මඟ පෙන්වන එක වැඩි වුණොත් හරි පැත්තට උපදෙස් දුන්නොත් එයා හරි පැත්තට හැදෙන්න දෙන ඉඩකඩ ඉඩකඩ වැඩි. ඒක අර පහලට ගලාගෙන යන ගඟ වගේ මේ ලෝකයේ තියෙන එක්තරා ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට ගැළපෙන විදිහට මම යමගේ අතින් යමක් වුණොත් මට ප්‍රතිඵල ලැබෙන ප්‍රතිඵලය හේතු නිසා ලැබෙන එක ලැබෙන්නේ. නමුත් මං හිතනවා වැරදිලා මං කළාය කියලා. මං තමයි මේ ළමයා හැදුවේ කියලා හිතනවා. මං තමයි මේ දේ කරේ හිතනවා. දැන් මම නිකන් හරි හිතනවානේ මම තමයි මේ කටියට ධර්මය අවබෝධ කරගන්න හේතු වුනේ කියලා මට ඒක උපාදාන නැහැ. නෑ එහෙම එකක් නෙවෙයි. මේක එක්තරා හරි. දරුවා ගැන අපි දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා කතා කරා. මම ආයේ මේ දැන් කතා කරන්න. මේ ඇත්තන්ට පුළුවන්ද ළමයාගේ ශරීරය හදන්න? ඒක වෙන ගලා යාමක්ද නැද්ද? ඒක එක්තරා ගලා යාමක්. මේ ඇත්තන්ට පුළුවන්ද ළමයාගේ ශරීරය තුල සකස් වෙන ඇති වෙන නැති වෙන වේදනා වෙනස් කරන්න පුළුවන්. බෑ. ඒක අපිට අයිතිත් නැති ළමයාටත් අයිති නැති ගලාගෙන යනවා. මේ ඇත්තන්ට පුළුවන්ද ඒ ළමයාගේ හිතේ එක එක සැරෙන් සැරේ සැරෙන් සැරේ ඇති වෙන එක එක සංඥා. මේ දැන් මේක ඇති වෙන්න ඕන මේක ඇති වෙන්න ඕන මේක ඇති වෙන්න ඕන කියලා ඉවර වෙලා වෙනස් කරන්න පුළුවන්. ඒක බෑ. හරිද? නමුත් ළමයා අපි කෝටුවක් තියාගෙන පොතක් බලවගෙන පාඩම් කරනවා වැඩිපුර. හරිද? ආන් බලන්න අපි අර පල්ලෙහාට ගලන කොටේ ගඟට කොටේ දැම්මා වගේ. වැඩියෙන් පාඩම් කෙරෙව්වොත් එයාගේ මානසිකාරයෙන් ඒ නැවත නැවත බලපෑව නැගෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි නැගිරුවොත් එන්නෙම නැහැ. නේද? එහෙනම් සංඥා වෙනස් කරන්න මට බෑ. එතන සිද්ධ වෙන වැඩපිළිවෙලත් එක්ක මට යම්කිසි අර ළමයා තල්ලු කිරීමක් කරන්න පුළුවන්. ඒක මගේ වැඩක් නෙවෙයි. ස්වභාව ධර්මයේ නීතියට අනුකූල වෙන විදිහට මම කටයුතු කරපුවාම ප්‍රතිඵලයක් ඒකේ ලැබෙනවා විතරයි. ඒක මෙහෙන් දානකොට අරහෙන් එන එක. හේතු හේතු සකස් වෙනකොට සකස් මම මතකද හැමදාම අහනවා ලිපේ ගින්දර වැඩි කරලා තියෙනවද කියලා. මොකද කියන්නේ? ලිපේ ගින්දර වැඩි කරලා තියෙනවද අපි? මොකද නැත්නම් මේ හාමුදුරන්ට ඔකෝ තේරෙන්නේ නැද්ද? මං කියනවා නෑ. මම බලාගෙන ඉඳලා දෙනවා කවුරු හරි ලිපේරි ගින්දර වැඩි කරනවද කියලා නෑ. ගින්දර නම් දානවා. අලු නම් අයින් කරනවා. පින්බල හැම අලු ටික අයින් කරනවා. දර ටික දානවා. එතකොට ගින්දර වැඩි. ආ ඒ කියන්නේ දැන් කියන්නේ වැඩි වෙනවා කියලා කියන්නේ. වැඩි කරනවා නෙමෙයි වැඩි වෙනවා. ඒක තමයි එතන තියෙන ස්වභාවික නීතිය නේද? ඒකේ යම්කිසි ක්‍රියාත්මක වෙන නීතියක් තියෙනවා. ඒක දැනගත්ත අපි දර දාලා අලු අයින් කරලා ගින්දර වැඩි වැඩි වෙන්න සකස් කරනවා. හරිද? එතකොට මම කියනවා මමයි ගින්දර වැඩි කරේ කියලා. හරිද? එහෙනම් ළමයාගේ වේදනාවල් බෑ ළමයාගේ සංඥා මට පාලනය කරන්න බෑ. ළමයාගේ හිත තුළ ඇතිවෙන ආදරය, ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය මගේ අතර ගන්න පුළුවන්. කම්මැලිකම් නැති කරන්න පුළුවන් මට. අන්න අර ධාරාවට මම යම් කිසි තල්ලුවක් දැම්මොත් ටිකක් අතලාවල් තියෙනවා. මෙයා උනන්දුවෙන් පාඩම් කරනවා. ආයෙ ගිහින් බලනකොට මේන් ආයෙ බුදි. නේද? ඊට පස්සේ මම කොහොම හරි ආව පාලනය කරගන්න කියලා ඉනකොට බලනකොට වෙන පැත්තකට යහැරිලා කාලෙකදී. නේද? කොහොමත්ම බෑ. පාලනයට තොර වෙනවද නැද්ද? ඒ කියන්නේ ඒක හැම වෙලම මම ඉතින් හරි පීඩණයෙන් අනිත් ඒවා කරන්න වෙලා තියෙනවා. මොකද මම වෙනස් වෙනවා කියලා මට දැනලා තියෙන හින්දා. ඊළඟට එයාගේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ඒවා හට ගන්න තැනවත්, හට ගන්න වෙලාවවත් මොකක්වත් මට තීරණය කරන්න පුළුවන්. බෑ. ඒතර මම මොකක්ද දැන් ළමයාගේ තීරණය කරේ? ළමයාගේ ළමයා කියලා මම මගේ වසඟයට අරගෙන මම ළමයාව පාලනය කරනවා කියලා මොනවද දන්නේ කරේ. එයාගේ ශරීරයත් බයි නම් වේදනාවත් බයි නම් සංඥාවත් බයි නම් සංකාරයත් බයි නම් විඥානයත් බයි නම් මම මොකද කරන්නේ? මට කළ හැකි දෙයක් නෑ නේද? මෙන්න මේ වගේ පොඩි තල්ලුවක් දාන්න විතරයි අපිට තියෙන්නේ. තල්ලුවක් දාන්න විතරයි පුළුවන්කම තියෙන මේ ලෝකේ. ළමයා පැත්තක දැම්මදේ මාවත් එච්චර තමයි. නේද? Tamange ගැනයි බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න කිව්වේ. එහෙනම් මෙන්න මේ මුකුත් කරන්න බැරි මට අල්ලන්න බැරි මට අහු වෙන්නේ නැති ධාරාවල් වගේක් එක්ක. ගැලීම් වගේක් එක්ක. හරි? මම ලොකු සටනක් කර යනවා. ලොකු සටනක් කර යනවා. පොඩි පොඩි කෑල් ටිකක් කොහොම හරි මගේ මගේ පැත්තටම ගලන්න තියාගන්නම් කියලා. ඒකට හරියට මහන්සි වෙනවා. මහන්සි වුණාට අපිට ඒක තේරෙන්නේ නැහැ කොහොමද ඒක වෙන්නේ කියලා. මේ යන්තම් අර අන්ධයෙක් මැණික් තෝරනවා වගේ නේද? මේ මෙයා හොඳද නරකද කියලා දැන් කියන්න බලන්න දැන්. කොහොමද දන්නේ? හොඳ කට්ටිය හම්බෙලා දන්නේ ඉන්නේ දැන්. 100%ක් විශ්වාස ආය එහෙම හොයාගෙනද? ජීවිතේ හොයාගෙන. එහෙනම් මට තමයි හම්බෙලා නැත්තේ. නේද? නේද? ඔක්කොම ගැන හැම නිමේෂයකම සැකයි, බයයි නේද? වෙනස් වෙන සුළු හින්දා. ඉතින් ඒකින්ද මෙන්න මේ වැඩපිළිවෙල අපිට දැනෙන්න ඕනේ පින්වත්නි. පුළුවන් තරම් පටිච්චසම්පාදයට අදාළ සූත්‍ර ධර්ම කරුණු අරගෙන තමන්ගේ වැඩපිළිවෙලත් එක්ක හැම වෙලෙම සසඳන්න. හැම වෙලෙම සසඳන්න. මෙතන සිද්ධ වෙන වැඩපිළිවෙලත් එක්ක සසඳන්න. මෙන්න තණ්හාව ඇතර මම ඊයේ පෙරේද කියලා දුන්නා. මෙන්න තණ්හාව, මෙන්න පරිේශණය, මෙන්න ලාභය දැන් ඒවා විස්තර කරනව නෙවෙයි. හරිද? නමුත් මෙන්න මම ලාභය කියන තැනට ඇවිල්ලා මෙන්න මම තන්දරාගය කියන තැනට ඇවිල්ලා මේ හිත වෙනස් වෙන විදිහ බුදුරජාණන් වහන්සේ අපූර්වට දේශනා කරලා තියෙනවා. ඒ කරුණ හොයාගන්න ඕන. හොයාගෙන පුළුවන් තරම් හැම ගෙවන හැම නිමේෂයකම තමන්ගේ සහ අනුන්ගේ ජීවිතවල ගැලීම් නිරීක්ෂණය කරා. ගැලීම් පහක් තියෙන හැම කෙනෙක්ගේම. ධාරාවල් පහක් තියෙනවා. මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක. ඒ සඳහා තමන්ගේ මනස විවෘත කරගෙන ඒවා ගැලීම් විදිහට දකින්න හේතු විදිහට දකින්න උත්සාහ කරන්න. හරිද? කාලයක් යනකොට තමන්ගේ මනසෙහි නිබඳව හේතුත් එක්ක දකින්න ගතියට මනස සකස් කරගන්න පුළුවන් වෙයි. හරි භාවනාවකින් තමන්ගේ වේදනා අත්දකින්න උත්සාහ කරන්න. හරිද? සංඥා අත්දකින්න උත්සාහ කරන්න. සංස්කාරයන් අත්දකින්න උත්සාහ කරන්න. භාවනා භාවනාවක එක ඉරියව්වක ඉඳගෙන තමන්ගේ මනස ශක්තිමත් කරගෙන ඒකාග්‍ර කරගෙන මේ ඉන්ද්‍රියන් තුලින් ඇතිවෙන හැම වේදනාවකම ඇතිවීම හෝ නැතිවීම නැත්තම් ඒක ගැන අවධානයෙන් පුළුවන් තරම් අවධානයෙන් අවධානය යොමු කරගෙන ඒක ඒ ඒ ධාරාව අත්දකින්න උත්සාහ කරන්න. ඉතින් ඕක කරන්න බෑ අසුබ භාවනාව, මෛත්‍රී භාවනාව, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වගේ දේවල් කරලා හිත විසිර යන එක අඩු කරගෙන චතුරාර්යක භාවනාවකින් නැත්නම් හිත විසිර යන එක කොහොම හරි කරලා අඩු කරලා මේ දැන් අපි කියමු වේදනාව කියලා වේදනා ධාරාවේ හිත රඳව ගන්න නවත්ත ගන්න දක්ෂ වුණේ නැත්නම් මේක අත්දකින්න බෑ හරිද මේක අත්දකිනකොට Tamanට තේරෙ යන්න පටිච්චසමුප්පන්න බව මම ඉස්සෙල්ලා කිව්වා කෙනෙකුට රූපයක් දැකලා සැප වේදනා ඇති වෙනවා හරිද තවත් කෙනෙකුට ඒ රූපේම දැකලා දුක් වේදනා ඇති වෙනවා ඒක නෙවෙයි ලොකුම ප්‍රශ්නේ. මටම රූපයක් දැකලා සැප වේදනාවක් ඇති වෙනවා. මටම ඒ රූපය දැකලා දුක් වේදනාවක් තියෙනවා. එතකොට මෙන්න මේවා හොඳට අත්දකින්න පුළුවන් වෙයි. මේ ලස්සනයි, සුන්දරයි, මధుරයි කියලා දැක්ක රූපයක් මේ හැමක් දැකලා එහෙම කෙනෙකුට ඇති වුණා නම් අදහසක්. හරිද? එතකොට මෙන්න මහා ලොකු සැප වේදනාවක් හටගන්නවා. ඒ තැනත්තාටම මේ හැම චුට්ටක් ඇතුළට ඒ ශරීරයේ අවධානය යොමු කරන්න පුළුවන් නම් අර සැප වේදනාවට මොකද වෙන්නේ? බිඳුවටත් පල්ලෙහාටම වැටෙනවා. පොඩි දෙයයි. නේද? බලන්න හිත වෙනස් කරන විදිහ. එතකොට අන්න ඒ විදිහට හිත වෙනස් කරන මූලධර්මයක් තියෙනවා අන්න ඒ මූල ධර්මයට කියනවා සතිපට්ඨානය කියලා. අද ලෝකයේ අපි සතුටු වෙන, අපි ඇලෙන, අපි ග්‍රහණය වෙන සියල්ලම අරගෙන බුදුරජාණන් වහන්සේ කොටස් හතරකට බෙදනවා. මොනවද? කාය වේදනා චිත්ත ධම්ම කියලා. අන්න ඒ හතරකට බෙදලා මොකද කරන්නේ? ඒ හතරෙහි යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීමක් අපිට සතිපට්ඨාන දේශනාව විතරක් 21 ආකාරයකට දේශනා කරලා තියෙනවා. හරිද? ඒ ඒ මෙනෙහි කිරීම අනුව අපි මොකද කරන්න ඕනේ? අර වේදනාවත් විඳින්න හෝ මොකක් හෝ අත් විඳින්න ඒක පිළිබඳව එහි තියෙන ක්‍රමානුකූල පිළිවෙත ඉස්සරහට ආපුවාම අපිට පුළුවන් ඔය එකක් අල්ලගන්න. හරිද? දැන් අපි කතා කරමින් හිටියේ වේදනාව පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. නමුත් ඒක කරගන්න බැරි බව මම කිව්වා. එකපාරටම කෙනෙකුට බෑ කියලා. නිරීක්ෂණය කරගන්න බෑ කියලා. නිරීක්ෂණය කළොත් අපිට මේක පරිසම්පන්න උපදින බව අවබෝධ කරගන්න පුළුවන්. ඒකයි සතිපට්ඨාන දේශනාවේ හැමතැනම සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා අන්තිමට තියෙනවා දැක්කද? සමුදය ධම්මානුපස්සීවා. අනුපස්සීව වාසය කරන්න කියලා මේ කියන්නේ. කය ගැන හෝ වේදනාව ගැන හෝ ඒ කියන්නේ එහි ඇතිවීමට හේතු වෙන ධර්මයන් පිළිබඳව අනුපස්සීව වාසය කරනවා අය. හොඳට අත්දකින්න එක මේෙන් වැඩි වෙනවා මෙන්න අඩු වෙනවා මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න ඇති වෙනවා නැති වෙනවා මෙන්න මේ හේතු වෙනකොට මේක මෙහෙම වෙනවා Taman ඒක ඇත්තටම කියනවා නම් මේ ඇහෙන් පේනවා වගේ බැලීමක් නෙවෙයි අත්විඳින්මින් වාසය කිරීමක් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති මේ කයෙහි ඇතිවීම පිළිබඳව සමවැදී වාසය කිරීමක් හරිද වේදනාව පිළිබඳව එහි ඇතිවීම නැතිවීම පිළිබඳව තමන් ඒකට ඇතුල් වෙලා එහි තුල රැඳිලා වාසය කිරීමක් හරිද ඒ කියන්නේ වේදනානුපස්සීව ඉන්නවා වේදනානුපස්සීව ඉන්නවා සමුදය ධම්මානුපස්සීවා වේදනාස්මි එතකොට මේ විදිහ වාසය කරන කෙනෙකුට මෙහි පටිච්චසමුප්පන්න ස්වභාවය අත්දකින්න පුළුවන් පින්නන්නේ. අන්න ඒ විදිහට සූක්ෂමව අත්දකින්න නම් ඊට කලින් මේ අපේ ජීවිතයේ හැම දෙයකදීම සීලයේදී පවා ආහාරයක් රස විඳීමේදී පවා යම්කිසි සිහියක් පවත්වා ගන්න වෙනවා. ප්‍රබල සිහියක් පවත්වා ගන්න වෙනවා. ගත කරන ගත කරන හැම නිමේෂයකම මේ ශාරීරික වේදනාවක් ඇති වෙනවද නැද්ද? වේදනාවක් ඇති වෙනවා. හරි භාවනානුයෝගියා විතක මොකද කරන්නේ ප්‍රබල හිතක් ඇති කරගත්තාම උදේ ඉඳන් හැන්දෑව වෙනකම් මේ වේදනාව නිරීක්ෂණය කරනවා වේදනානුපස්සීව වාසය කරන කෙනා. ආය සතිපට්ඨානෙන් කටයුතු කරන කෙනා. මේ වේදනාව නිරීක්ෂණය කරනකොට එයාට බලන්න මොහොතකට හිතලා මේ අතක් උස්සනකොට පවා විදීමක් තියෙනවා. නේද? මේ මොකක් හරි අල්ලනකොට පවා දැනීමක් තියෙනවා. වතුර විදුරක් අල්ලගත්ත කියන්නකො වතුර බොනකොට පවා දැනීමක් තියෙනවා. උගුරෙන් පල්ලෙහාට යනකොට පවා වේදනාවක සකස් වීමක් තියෙනවා. ආහාරයක් ගන්නකොට ඒ ආහාරයේහි රසණය කියන්නේ එක වේදනාවක්, රස කියන්නේ තවත් වේදනාවක්. නේද? එතකොට ඒ හැම එකකම හැම එකකම ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒ හැම එකකම ඇතිවීම නැතිවීම වෙනස් වීම හැම නිමේෂයකම අත්දැකීමේ ඒකාග්‍ර සිතකින් ලෝයෙහි කිසිවක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරමින් අටයුතු කරන කෙනෙකුට මෙන්න මේ පටිච්චසමුප්පන්නව පංච උපාදානස්කන්ධය සකස් වෙන බව සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම තියෙනවා. හරිද? සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි අපි පින්නත්නි යමක් තේරුම් ගන්න තැනකට ගිහිල්ලා කටයුතු කරනකොට එහි මූලධර්මය වරදවා නම් දැනගෙන තියෙන්නේ. හරි මොනවා හරි දෙයක් ගවේෂණය කරනකොට ඒකට අදාළ මූලධර්මය වැරදි විදිහට නම් දැනගෙන තියෙන්නේ. අරක අවබෝධ කරගන්න බැරුව යනවා. ඒකයි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරේ තමන්ගේ ජීවිතය පිළිබඳව දේශනා කරලා තියෙන දේශනාව ඉස්සෙල්ලාම ශ්‍රවණය කරන්න කියලා. ඊට පස්සේ ධාරණය කරගන්න කියලා. ඊට පස්සේ ඒක පිළිවෙලකට සකස් කරගන්න කියලා. ඊට පස්සේ මනසානුපෙක්කිතා. අන්න කලින් ඉගෙනගත්ත මූලධර්මය දැන් පටිච්චසම්පාදේ අපි දැනගත්ත පොත්පත් වලින් හැමතැනම ගොඩ දේවල් දැනගත්තා. ඒ තමයි මූලධර්ම ටික. ඒක මේක ASCII ක්‍රියාත්මක වෙනවද මේක තුල ක්‍රියාත්මක වෙනවද කියලා Taman අත්දකින්න ඕනේ. ඒක තමයි නිරීක්ෂණය කියලා කියන්නේ. හරි. ඒතකොට දැනගත්ත මූලධර්ම මොකද කරන්නේ? නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් අපිට ඉස්සරේ පාසල් යන කාලේ ගුරුවරයෙක් කියනවා අහවල් සංයෝග දෙක මිශ්‍ර කරපුවාම මෙන්න මේ වගේ පාඩක් හැදෙනවා කියලා. හරි. දැන් ගුරුවරයා ඕක කියලා අපෙන් අහනවා සැකද කියලා. අහුවොත් අපි මොකද කියන්නේ? ඔබතුමා කියන හින්දා සැකයක් අඩුයි. නමුත් ඒක වෙන්නත් පුළුවන්. සමහර කියලා කියලා දුන්න එක වැරදිද දන්නේ නැහැ. වැරදුනාද දන්නේ නැහැ. පොඩි සැකයක් තියෙනවා. ස්ථිර වශයෙන්ම දන්නේ නැහැ. නේද? හොඳයි. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අන්න මූලධර්මය දැනගත්තා. මූලධර්මය දැනගත්තා. මේ සංයෝග දෙක මිශ්‍ර කරලා මේ වගේ පාට තියෙන සංයෝගයක් හැදෙනවා කියලා මූලධර්මයක් ඒක. හරිද? දැන් දැනගෙන මොකද කරන්න ඕන? දැනගත්ත මූලධර්මය අරගෙන විද්‍යාගාරයට ගිහිල්ලා මොකද කරේ? අර දෙක එකතු කරා. එකතු කරලා බැලුවා. හරි? එකතු කරලා බැලුවාම ඒ පාට ආවා. දැන් සැකද? දැන් සැක නෑ. හරි? ඒතකොට ගුරුවරයා කියන මෙන්න මෙහෙම. සැක නැති කරගන්න නම් ඒක අත්දකින්න. අත්දකින්න අපි භාවිතා කරපු උපකරණය මොකද්ද? ඇහැ. පාට දැක්කේ ආයේ කනට නේද? පාට දැක්කේ ඇහැට. එහෙනම් ඇහැ භාවිතා කරගෙන අන්න අර වැඩේ සිද්ධ වෙනවා දැක්කා. නේද? වැඩේ සිද්ධ වෙනවා ඒ කියන්නේ ඒක ස්පර්ශ කරා. ඒ ඒ වැඩේ අත්දැක්කා. නේද? අත්දැක්කම මේක දැක්ක. දැන් සැකයක් ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ පටිච්චසම්පාද ධර්මය සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න. එහෙනම් තමන් දැනගත්ත දේ පොතේ පතේ දැනුමින්. එහෙනම් පොතේ පතේ දැනුම එපාද? අනිවාර්යෙන්ම ඕනේ. හරිද? මේක මෙහෙම වුණොත් මෙහෙම වෙනවා, මේක වුණොත් මෙහෙම වෙනවා කියලා ඕනේ. හැබැයි මේ පොතේ පතේ දැනුම තර්කයේ සඳහා නෙවෙයි. ඒක තමන්ගේ මාන්නය සඳහා නෙවෙයි. දැනුම පෙන්වීම සඳහා නෙවෙයි. ඒක මොකටද? සම්්‍යක් ප්‍රඥාවෙන් තමන්වම අවබෝධ කර ගැනීම සඳහා විතරයි. ඒක තමයි ලොකුම ප්‍රයෝජනයකින් ගන්න. වෙනත් ප්‍රයෝජනවත් ගත ගත්ත හැකි පොඩි මාන්නයකුත් හදාගත්ත හැකි ඕන. නේද? මං අරක දන්නවා මේක දන්නවා කියලා පෙන්වන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් කියා කර හොයාගන්න පුළුවන්. නේද? ඈ ඒවා ඒවා මොකද? ඒවා වැඩ කර දේවා නෙවෙයි වෙනවා. එහෙම නෙවෙයි. තමන්ගේ තුලින් අත්දැකීම සඳහායි ඒ දැනුම ඊට පස්සේ අර වගේ කිව්ව සතිපට්ඨානයට අදාළව තමන් ඒ ක්‍රමානුකූලව සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී ඇති කරගෙන අන්න අර ඇති කරගත්තු දැනුම මේ වේදනාවට සමවැදිලා වේදනාව තුළින් ක්‍රමානුකූලව එහි ඇතිවීම නැතිවීම එහි පටිච්ච සමුප්පන්නව ඇති වෙන ස්වභාවය බලන්න තණ්හාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? සැප වේදනාව වැඩි වෙනවා නම් යම් දෙයකට තණ්හාව වැඩි වෙන හැටි අත්දැක හැකියි. හරිද? අවිද්‍යාව වැඩි වෙනකොට තණ්හාව වැඩි වෙන හැටි නේද මේක මේක අඩු වෙනකොට අඩු වෙන එකක්ද වැඩි වෙනකොට වැඩි වෙන එකක්ද නේද මේක සමානුපාතික වෙන්නේ කොයි විදිහටද අනුලෝමෝද ප්‍රතිලෝමෝද කියලා Tamanට හොයාගත්ත හැකි අවිද්‍යාව වැඩි වෙනකොට පින්නත් නේ ශරීරය ගැන තියෙන අවිද්‍යාව නැත්තම් නොදන්නාකම වේදනාව ගැන තියෙන නොදන්නාකම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වේදනාව කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා මේක මගේ වසඟිට ගන්න බෑ කියලා දැනගන්නකොට දැනගන්නකොට ඒක ගැන තියෙන තණ්හාව අඩු වෙනවා හරිද මනුෂ්‍ය ශරීරයක් පිළිබඳව නුවණ නැති කෙනාට තණ්හාව වැඩි හරි කෙනෙකුට නුවණ නෑ මේක අසුචි වලින් පිරිච්ච එකක් කියලා නුවණක් නැත්තම් තණ්හාව අධිකයි. හරිද? ඊළඟට නුවණ තිබිලා මදි නුවණත් නුවණ තිබ්බත් ආයේ මොකද වෙන්නේ සිහිය නැත්තම් ඒත් එහෙම අසහිය තියෙන වෙලාවේ උපරිම තණ්හාව. පස්සේ තමයි මතක් වෙන්නේ ඉක්මන මතක් වෙනවා අප්පෝ මොකද්ද මේ කියලා. ඉතින් ඒ විදිහට මේක සිද්ධ වෙන හැම දෙයක්ම ඒ ඒ නුවණ යෙදෙනකොට තමන්ගේ මානසිකාරයට නුවණ යෙදෙනකොට ආංගර ඇති වෙලා තිබ්බ සැප වේදනා ඒ වස්තුව කෙරෙහිම ඇති වෙලා තිබ්බ සැප වේදනාව අඩු වෙනවා. හරිද? සිහිය යෙදෙනකොට සැප වේදනාව අඩු වෙනවා උපේක්ෂාවට වැටෙනවා. හරි දුක් වේදනාව අඩු වෙනවා උපේක්ෂාවට වැටෙනවා. හරිද? ඒ විදිහට හොඳට මේ Tamange ළඟ සිද්ධ වෙන ක්‍රියාවලිය අඩු වැඩි වෙන්නේ කොහොමද? ඒකේ වේදනාව විතරක් වේදනාව විතරක් ගන්න එක මිම්මකට. වේදනානුපස්සීව ඉන්නවා කියන්නේ අත්‍තර මේක. වේදනාවෙන් මැනගන්නවා පරිසම්පන්න ස්වභාවය. ඒක අනිත් දේවල් සිද්ධ වෙනකොට වේදනාවේ අඩු වෙන්නේ මොනවද කියලා Tamange තුලින් ඒක අත්දැක්කා නම් අපේ පින්වත්නි අපිට කවදා හරි දවසක ඊට පස්සේ ලෝකයේ එහා පැත්තේ කෙනා දඟලනකොට මෙහා පැත්තේ කෙනා දඟලනකොට නෑ මොකුත් ප්‍රශ්නයක්. මොනවද? මම ඉතින් කෙටියෙන් කියන්නේ හැමදාම පුළුවන් නම් මෙන්න මේ ගානට ගන්න කියලා. මොකක් හරි කර්මාන්තශාලාවක් තියෙනවා. ඒ කර්මාන්තශාලාවේ හොඳම જાතියේ හොඳම වර්ගයේ උපකරණ මැෂින් තමයි තියෙන්නේ. ඒකෙන් යම්කිසි දෙයක් නිෂ්පාදනය කරනවා. මොකක් හරි කර්මාන්තශාලාව මොකක් හරි ප්‍රොඩක්ෂන් ලයින් එකක් තියෙනවා. ඉතින් ඒක මැෂින් එකකින් දෙන එක ඊළඟ එකට ඊළඟ එකට ඊළඟ එකට ඔහොම තමයි යන්නේ. ඔක්කොම මැෂින් ටික හොඳයි නම් වැඩේ ලස්සනට සිද්ධ වෙනවා. තව එකක් තියෙනවා ඒ වගේම එකක්. ඒකේ ඔක්කොම තියෙන්නේ බාල බඩු වගේ. හරි. දැන් ඉතින් මොකද වෙන්නේ? එක මැෂින්යක් ජජ් ජජ් ජජ් ගාලා කෑ ගහන්න පටන් ගන්නවා වැඩ කරන්න කියනවා. එකක් භාගයට වැඩ කරනවා. ඉතින් අනිත් ඒවටත් වැඩ කරගන්න අමාරුයි. අනිත් ඒවටත් වැඩ කරගන්න අමාරුයි. ඒව මැෂින් වල වැරද්දද? නෑ. ඒවා ඉතින් ස්වභාවය නේද? බාල බාලයි නම් බාලයි නම් වැඩේ හරියට කරන්නේ ඉතින් මේ සමාජයේ හින්දා හරියට පීඩාව උපදිනවා සමහර ඇත්තන්ට නේද මේ ඔක්කොම ලෝකේ ඉන්න මිනිස්සු අන්න අර කර්මාන්ත ශාලාවක තියෙන මැෂින් වගේ දැනුමක් අන්න පටිච්චසමුප්පන්නයි. ඒ මැෂිමේ තියෙන ක්‍රියාවලිය. ඒක සමහර ඒවා හොඳ ඒවා. සමහර ඒවා නරක ඒවා. හොඳ නැති ඒවා ජජ් ජජ් ජජ් ගන්න හැම වෙලේම. නේද? තමන්ගේ වැඩේ හරියට කරෙන්නේ නැහැ. වැඩේ ප්‍රමාද වෙනවා. නේද? අනිත් අය අනිත් වැඩවලට කරදර වෙනවා. ඉතින් එකට ඉන්න අයට හරි කරදරයි ඉතින්. එතකොට ඒක දැනෙන්න ඕනේ මැෂින් ගොඩක්. ඒවා සත්ව පුද්ගල වශයෙන් නැතුව ඔන්න ඔය විදිහේ අදහසක් එන්න නම් මේ පටිච්චසම්පන්න ස්වභාවය අත්දකින්න ඕනේ. යමෙක් මේ ශරීර තුල සිද්ධ වෙන ක්‍රියාවලියේ තියෙන පරිසම්පන්න ස්වභාවය අත්දැක්කොත් ඒක ඌ දෙයක්. ඒක වෙන දෙයක් මිසක් කරන දෙයක් නෙවෙයි බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නවා. එදාට ළඟ ඉන්න කෙනාව දැනෙන්නේ මැෂින් එකක් වගේ. එතකොට රට දැනෙන්නේ මැෂින් ගොඩක් වගේ. සමහර රටවල හොඳ ක්වොලිටි මැෂින්. අපේ රටේ ක්වොලිටි තමයි. නේද? ඒකින්ද නැත්තේ මොකද? ඕනතරම් තියෙනවා. හැබැයි නරක මේවත් ටිකක් තියෙනවා. නේද? එතකොට හොඳ ඒවටවත් වැඩක් කරගන්න බැරි වෙනවා. ඉතින් කොහොම නමුත් කමන්නේ අන්න ඒ தත්තෙට තමන්ගේ මානසිකාරය සකස් කරන්න පුළුවන් බව විතරක් මතක තියාගත්තොත් ඊටාම ලොකු යහපතක් වෙයි. ඒ වගේ අරමුණක් මගේ ජීවිතේට තියෙන්න ඕනේ. එතෙක් මට සැනසීමක් නැහැ. ඇයි? සත්ත්ව පුද්ගල සංඥාවෙන් දෝෂ උපදිනවා හිතේ. ලෝභ, දේශ, මෝහ කියන දෝෂයන් උපදිනවා සත්ත්ව පුද්ගල සංඥාවෙන්. සත්ත්ව පුද්ගල සංඥාව අයින් වෙලා ඒක පටිච්චසමුප්පන්නව සිද්ධ වෙන දෙයක් කියලා දැනුනොත් ඒ අත්තන්ට විශාල ලාභයක්. ඉතින් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච කාලෙක අපිට මේ දේ කරගන්න පුළුවන්.